කමඨහන වැඩසටහන තුළින් ඔබට භාවනාව සම්බන්ධයෙන් ප්‍රායෝගිකව ඇතිවන ගැටලු සඳහා විසඳුම් ලබා ගැනීම වගේම දහම් ගැටලු පිළිබඳව විසඳුම් ලබා ගන්නටත් පුළුවන්කම තිබෙනවා. ඉතින් අපි අවධානය යොමු කරමු අද දවසේදී අපට යොමු වෙලා තියෙන දහම් ගැටලු පිළිබඳව පසුගිය සතිය තුලත් අපිට ගැටලු කිහිපයක් ඉතුරු වුණා. ඒ ගැටලු පිළිබඳව අවධානය යොමු කරලා ඉන්පසු අද දවසේදී යොමුව තිබෙන ගැටලු පිළිබඳව අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. සත්වයක් පුද්ගලයෙක් යන හැඟීම හටගන්නේ තණ්හා මාන දිට්ඨිය යන ත්‍රිවිධ ප්‍රපංචයන් අතරින් කුමන ප්‍රපංචයන් යටතේද යන්න පැහැදිලි කර දෙන්න කියලා ප්‍රශ්නයක් යොමු වෙලා තිබෙනවා. තණ්හා මාන දික්ටි කියන මේ ධර්මයන් දිහා බැලුවහම අපි මේවා හඳුන්වනවා ප්‍රපංච ධර්ම කියලා. ඉතින් සත්ව සංකල්පයේ දිහා බැලුවහම මේ සත්ව සංකල්පය අපිට ඇතිවන ආකාරයන් දිහා බැලුවහම කෙනෙකුට මේ පිළිබඳව දෘෂ්ටි වශයෙන් අභිනිවේෂ පරාමාස වශයෙන් ඇතිවන මට්ටමක් තියෙනවා. ඒ වගේම වස්තු වශයෙන් ඇතිවන මට්ටමකුත් තියෙනවා. වස්තු සහ දිට්ඨි කියන එක දිහා බැලුවහම මේ දෙක සම්පූර්ණම දෙකක්. වස්තුව කියන්නේ එකක්, දිට්ඨිය කියලා කියන්නේ තවත් එකක්. දිට්ඨිය කියන්නේ අබිනිවේෂ පරාමාසෝ කියන එක. නැතිනම් අබිනිවේෂ පරාමාසය කියන එක කියන්නේ දැඩිව බැසගෙන පරාමර්ශණය කරගෙන පවතිනා වූ ස්වභාවය. කියන්නේ තදින් තදින් අල්ලගෙන ඉන්නකම. ඒක තමයි දිට්ඨිය කියලා හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් සත්වයා කියන දේ පිළිබඳව තිබෙන හැඟීමක් තියෙනවා නම් මේ හැඟීම සාමාන්‍යයෙන් භවයත් එක්ක පවත්නා දෙයක්. ඒක භවය කියන සංකල්පයත් එක්ක පවතින දෙයක් තමයි සත්පුද්ගල හැඟීම. ඒක වස්තුවක්. ඒකට කියන්නේ දිට්ඨිය කියලා. දිට්ඨිය බවට පත්වන්නේ ඒ අභිනිවේෂ පරාමාස සහගත ස්වභාවය. ඒ කියන්නේ තදින් ස්පර්ශ කරගෙන ඉන්නා වූ ස්වභාවය. නිසා තෘෂ්ණා මාන දික්ඛි කියන මේ ධර්මයන් දිහා බැලුවහම මේ සත්ත්ව සංකල්පනාව කියන එක මානය හා අනුගතව යන දෙයක් වගේම දික්ඛිය හා අනුගතව යන දෙයක් හැටියට අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. අපි දන්නවා මානය කියන එක මේ සාමාන්‍යයෙන් ඒක දික්ටි මට්ටමට මොහු කරා යන්නේ කොහොමද කියලා සහ දික්ටි මට්ටම නොවි ඇසුරු වෙන මට්ටම කොහොමද කියන එක පිළිබඳව. දැන් අහන්ති මාන විනිබන්දා දිට්ඨි කියලා කියනකොට මේ මම කියලා ඇති කරගන්න මාන විනිබන්ද දිට්ඨියක් තියෙනවා. ඒ කියන්නේ දැන් වෙමි කියන හැඟීම සාමාන්‍යයෙන් ගත්තාම ඒකට අපි කියන්නේ අස්මිමානය කියලා. වෙමි කියන හැඟීම. ඒක ඊටාම සූක්ෂම කෙලෙසයක්. ඒ වගේම එය දුරු වෙන්නේ අරිහත් මාර්ගයෙන්. ඒක ප්‍රහාණයටපත් වෙන්නේ අරිහත් මාර්ගයෙන්. ඒක දුරු වෙන්නේ නැහැ සෝතාපට්ටි මාර්ගයෙන්. වෙමි කියන අසීමානයේ සිදෙන්නේ අරිහත් මාර්ගයේ. ඒක ඊටාම සියුම්. ඒ කියන්නේ දැන් අපි රූපයක් දකිනකොට රූපය යථාර්ථයෙන් රූපේහි යථාර්ථය නොදන්නාකම නිසා අපි විඥානයේහි අත්දැකීම බැහැරට පතිත කළාම අපිට බාහිර තියෙන රූපය කෙනෙක් පුද්ගලයෙක් හැටියට හම්බ වෙනකොටම මොකද වෙන්නේ? ඒ ලෝකය නිර්මාණය කරගත්ත බව තුළම තමන් කියලා හම්බෙන බව තියෙනවා. මම තමයි රූපය දකින්නේ. මම තමයි ශබ්දය අහන්නේ. අන්න ඒ බඳු ආකාරයන්ගෙන් ඒ ලෝකය අත්විඳිනු ලබන තැනත්තා නිර්මාණය වෙනවා. ඒක හැම මේ වීථියක් පාසාම නැතිනම් සෑම අවස්ථාවකදීම ඒ වෙමි කියන සංකල්පනාව පැවැත්වීම සිදු වෙනවා. එතකොට අන්න ඒ වෙමි කියන මට්ටම ඇතිවන කෙලෙසේට කියනවා මානය කියලා. ඉතින් මේ මානය කියන එක අස්මිමානය අනුසයක් විදිහටත් මානානුසය විදිහටත් ඇසුරු වීම සිද්ධ වෙනවා. ඒ වගේම මේ මානෙ කියන එක අස්මිමානෙ විදිහටත් යදෙනවා. ඒ වගේම මේ මානෙ කියන එක අහන්තිමාන විනිබන්දාදිත්‍ති කියන එක දැඩිව දෘෂ්ටියක් හැටියටත් පරාමර්ශණය වෙනවා. එතකොට අන්නේ මානෙ හා අනුගතව ඇතිවෙන තත්වයක් තමයි ditthිය කියන මට්ටමේදී සත්වයක් එක දිගට ඉන්නවා කියලා ඇති කරගන්න ස්වභාවය. ඇහැට රූපයක් පෙනුනහම රූපය බැහැර හම්බෙන්නෙම ඒ රූපය දකින්නා නිර්මාණය කරන්නේ. ඒ කියන්නේ මම ඉන්නවා මට තමයි රූපේ පේන්නේ. ශබ්දයක් ඊළඟට ඇහුනොත් අර රූපය දැකපු මට තමයි ශබ්දය ඇහුනේ. ගඳ සුවඳක් දැනුනොත් රූපය දැකපු ශබ්දය අහපු මට තමයි ගඳ සුවඳ විඳුනේ. දැනුනේ. අපි එකින් එකට එකින් එකට මොකද්ද වෙන්නේ මේ මම කියන බව අපි රැස් කරගන්නවා. ඒ මමත්වය මේ එකින් එකට එකින් එකට රැස් කර ගැනීමත් එක්ක ඒ හැම තැනකදීම අපිට මේ පුද්ගල භවයේ පැවැත්ම කියන එක. පුද්ගලයාගේ සකස් වීම කියන එක හම්බ වෙනවා. නැතිනම් මේ මම කියන පුද්ගලයාගේ පැවැත්මක් හම් වෙනවා. අර එකින් එකට එකින් එකට හම්බෙන මූලික ස්වභාවයට කියන අපි ඒක වස්තුව කියලා. මානෙ කියන සාමාන්‍ය ස්වභාවයක වස්තුව. මේ සත්වයා කියන බව ඇති වෙන වස්තුව මට්ටමින් ඇති වෙන සත්‍යයක් තියෙනවා. ඒක දිට්ඨිය නෙමෙයි. එතන කෙලෙසයක් තියෙනවා. හැබැයි ඒක දිට්ඨි සාගත කෙලෙසේ නෙමෙයි. දිට්ඨි සාගත කෙලෙසේ කියලා කියන්නේ අන්න ඒ පිළිබඳවම ඇති කරගත්ත අභිනිවේෂ පරාමර්ශය. සත්වයා කියන කේ නිසා මානව වශයෙන් ඇසුරු වෙන තැනක් යදෙනවා. ඒ වගේම දික්ටි වශයෙන් ඇසුරු වෙන තැනක් යදෙනවා. සත්වයා වශයෙන් ඇතිවෙන මූලික ලක්ෂණදී අපිට මානයත් එක්ක අනුගත වෙන තැනකදී ඒ ඒ අවස්ථාවන්හිදී යෙදීම පමණයි සිද්ධ වෙන්නේ. දික්ටි වශයෙන් ඇසුරු වෙන තැනක යෙදීම පිළිබඳව බැලුවාම සෑම අවස්ථාවකදීම සෑම තැනකම එක දිගට ජීවත් වෙන, පවතින, නොවෙනස්ව ඉන්න සත්වයේ කම්බ වෙනවා. ඒක අභිනිවේෂ පරාමාසයත් එක්ක දැඩිව ස්පර්ශ කරගෙන සිටීමත් එක්ක තමයි ඇති වෙන්නේ. එතකොට මේ ඉන්න සත්වයා කොහොමද කොහොම කෙනෙක්ද මොන විදිහටද කියලා අන්න ඒ පිළිබඳව Tamanට ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා දෘෂ්ටියට අනුගත වෙනකොට. දිට්ඨි අභිනිවේෂ පරාමාසයත් එක්ක ගත්තහම විශාල වෙනත් වපසරීන් අපිට ඇසුරු වෙනවා දෘෂ්ටිය පැත්තේ. මේ ඉන්න සත්වයා කොහේ ඉඳලාද ආවේ, ඒ වගේම මරුණට පස්සේ කොහෙටද යන්නේ, ඊට පස්සේ කොහේ ඉඳලා මොන මොන විදිහටද හිටියේ ඒ වගේම අස්සරහට යනකොට අනාගතේට මොනවද වෙන්නේ දැන් මේ සත්‍යය ඉන්නවද සත්‍යය නැද්ද දැන් ওই විදිහට මහා ප්‍රශ්න ගොඩාක් ඇති වෙනවා දෘෂ්ටිෙහි ස්වභාවය තමයි අන්නේ ඒ අවුල් ජාලාවකට පත්වීම කියන එක දිට්ඨි කාන්තාරයක් බවට පත්වීම කියන එක දිට්ඨි වියවුලක් බවට පත් කරන එක ඒක දෘෂ්ටිෙහි ස්වභාවයයි සත්වයා කියන වස්තුව පිළිබඳව තදින් ග්‍රහණය කරගත්තාම ග්‍රහණය කරගත් එක තමයි සත්වයා ඉන්නවා කියලා ගන්න දෘෂ්ටිය. ඒ ඉන්න සත්වයා නැහැ කියලා කෙනෙකුට ඒද දෘෂ්ටිගත වන්නට පුළුවන්. ඒක සත්වයා නැහැ කියලා ඇති කරගන්න දෘෂ්ටිගත වීම. මෙන්න මේ විදිහට සත්වයා ඉන්නවා, සත්වයා නැහැ මේ ආදී ලෙස දෘෂ්ටිගත වීම අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ තණ්හා මාන දික්ටි කියන මේ ප්‍රපංච ධර්මයන් දිහා බලමින් සත්වයා කියන මේ බව උපදින්නේ මොන අවස්ථාවදීද කියලා බැලුවහම අපිට මාන කියන අවස්ථාවේදී සත්වයා කියන එකේ වස්තු ස්වභාවය දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම දික්තිය තුළදී ප්‍රපංචය දික්ටි ප්‍රපංචය තුළදී අපිට සත්වයා කියන දේ අභිනිවේෂ පරාමාස ස්වභාවයෙන් දැඩිව ග්‍රහණය කරගෙන පවතිනවා කියන මේ දෘෂ්ටිමය ස්වභාවය අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයන්ගෙන් අපිට මේට අනුරූපීව අපි බෙදා බලනකොට මේට අනුගතව අපි මේ සංසිද්ධිය පිළිබඳ විමසා බලනකොට සත්වයා කියන බව ඇසුරු වන අවස්ථාවන්හි මේ ප්‍රපංච ධර්මයන්ගේ මාන අවස්ථාවේදීත්, ditthi අවස්ථාවේදීත් දකින්න පුළුවන්. මාන අවස්ථාවේදී මූලික අධීරත්, ditthi අවස්ථාවේදී බලවත් ගියපු තදින් ග්‍රහණය කරගත් අවස්ථාවක් විදිහටත් දකින්න පුළුවන්කම තියෙනවා. සෝතාපන්න මාර්ගයට පත් වෙනකොට සිඳෙන්නේ අර දික්කසහගත මට්ටමින් සත්වයා කියන ධර්මයේ පැවැත්ම කියන එක බිඳිනවා. ඒ නිසා හේතුඵල ධර්ම යම් ආකාරයකට අවබෝධ කරගත්ත නිසා දෘෂ්ටි මට්ටම උපදින්නේ නැහැ. දෘෂ්ටි මට්ටමින් අභිනිවේෂ පරාමාසය කරගත්ත තැනක එයාගේ ඒ ඇති කරගත්ත తත්වය ප්‍රහාණයටපත් වෙනවා. හැබැයි සම්පූර්ණම සත්වයා කියන දැනෙනකම එහෙම නැතිනම් ඒ සත්වයා කියලා හැඟෙන කම ඒක අයින් වෙලා නැහැ. දෘෂ්ටි මට්ටම ප්‍රහාණයි. වස්තුව කියන එක ඉවත් වෙලා නැහැ. මානයත් එක්ක ඇතිවෙන ඒ හැඟීම තියෙනවා. මානයත් එක්ක ඇතිවෙන ඒ හැඟීම තියෙනවා. ඒ නිසා එයාට සත්ව කියන හැඟීම එතන පැවැත්මක් තියෙනවා. ඒක හැබැයි අරතරන් බොහොම තද බල වූවක් නෙමෙයි. හැබැයි ඒක දුරු වෙන්නේ අරිහත් මාර්ගයෙන් මානානුසේහි ප්‍රහාණය සමග තමයි ඒ බව දුර වෙන බව අපට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඊළඟ ප්‍රශ්නය පිළිබඳව අපි අවධානය යොමු කළොත් ආශ්‍රවයන් හතර ප්‍රහාණය කිරීම හරහා රහත් වන බව කියවේ. එහි අදහස කෙලෙස් 1500ම ආශ්‍රවයන්ෙහි ඇතුළත් වනවාද යන්න පැහැදිලි කර දෙන්නට කියලා. ආශ්‍රව කියනකොට කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා ආශ්‍රව ධර්ම හතරක් විදිහට අපි ආශ්‍රව හඳුනා ගන්නවා. එතකොට ආශ්‍රවක්ඛය කියලා කියන්නේ ආශ්‍රවයන් ක්ෂය කිරීම කියන එක. කාමාශ්‍රවය, භවආශ්‍රවය, ditthාශ්‍රවය, අවිජ්ජාශ්‍රවය ආශ්‍රව ධර්මයන්ගේ ක්ෂය භාවය මේ ධර්මයන්ගේ දුරු කිරීමක් වෙන නම් ඒ තමයි නිවනට පැමිණීම බවට පත්වන්නේ. ඉතින් මෙතනදී අවිද්‍යාශ්‍රවය කියලා කියන්නේ අපි දන්නවා මූලක් කෙලෙසයක් කියලා. අවිද්‍යාව කියලා කියන්නේ මූලක් කෙලෙසයක්. කියන්නේ අර සියලුම කෙලෙස් වලට මුල බවට පත්වන්නේ අවිද්‍යාශ්‍රවය. ඒ වගේම කාමාශ්‍රව කියනකොට එතනදී තණ්හාව භවශ්‍රවයේදීත් අර භව තණ්හාව කියන තැනින් ඒක නියෝජනය වෙනවා. එතකොට මේ මූලක් කෙලෙස දෙකක් මෙතනදී පාවිච්චි වෙනවා. මොනවද මේ මූලක් කෙලෙස දෙක? අවිද්‍යාච භව තණ්හාච. අවිද්‍යාව සහ භව තණ්හාව. මූලක් කෙලෙස කියලා කියන්නේ සියලු කෙලෙස් වලට මුල් වෙන ධර්ම. යම් කිසි කෙලෙසයක් තියෙනවා නම් ඕනම තැනක යෙදෙන ඕනම තැනක භාවිත වෙන ඒ සෑම කෙලෙසයකටම මුල් වෙන ධර්ම දෙකක් තියෙනවා. ඒ තමයි අවිද්‍යාව සහ භවතණ්හාව. අවිද්‍යාව සහ භවතණ්හාව කියන මේ කෙලෙස් දෙක මූලක් කෙලෙස් දෙකක් හැටියටයි දක්වන්නේ. මෙන්න මේ අවිද්‍යාව භවතණ්හාව කියන දෙකම මේ ආශ්‍රව ගණෙහි ඇතුළත් වෙලා තියෙනවා. ඒ කියන්නේ අර කෙලෙස් 1500ම අපිට තුලක් කරන්නට පුළුවන්කම තියෙනවා. අවිද්‍යාව භව තණ්හා කියන මේ ආශ්‍රව දෙකට පමණයි. ඒකට ditthාශ්‍රවය කියලා කියන්නේ ditthිය කියන එක එක ආශ්‍රව බෙදීමත් එක ගත්තාම ඒ ධර්මයන්ගෙන් කෙරෙන වැදගත්ම ලක්ෂණ නිසා ඒන් කෙරෙන කෘත්‍ය සම්පාදනය නිසා තමයි ඒ විදිහට ඒවා මේ වෙන් කරලා වර්ගීකරණය කරලා වෙනම දක්වලා තියෙන්නේ. එතකොට කාමාශ්‍රව භවශ්‍රව කියන තැන්වලදී හැම තැනකදීම අපිට තණ්හාව කියන එක මූලක් කෙලෙසයක් හැටියට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන භව සංහාවෙහි ස්වභාවය තමයි ඒ තැන් දෙකේදීම තියෙන්නේ. ඒ වගේම අවිද්‍යාශ්‍රවය කියන එකේදී ඇත්ත නොදන්නාකම කියන එක දකින්න පුළුවන්. ඒ හින්දා ආශ්‍රව ධර්ම හතර ගැන කතා කළාම සියලු කෙලෙස් ධර්ම ආශ්‍රව හතරට ඇතුළත් කරන්නට පුළුවන්. මේවා එක පැත්තකින් ගත්තාම මේ ධර්ම න්‍යාය එක පැත්තකින් ගත්තාම ධර්මයේ පිළිබඳව අපි පැහැදිලි කරනු ලබන ධර්මයේ පිළිබඳව හඳුන්වනු ලබන ආකාර තමයි මේ ආකාරයන්ගෙන් අපට දකින්නට හඳුනා ගන්නට තිබෙනවා. ඒ කියන්නේ ධර්ම න්‍යාය යනුවෙන් පැහැදිලි කරන්න ඕන දැන් සමුදය ආර්ය සත්‍යයට සියලු කෙලෙස් ඇතුළත් කරන්නට පුළුවන්කම තියෙනවා. සියලු සමුදේ පාක්ෂික ධර්ම ඇතුළත් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ අපි ගත්තොත් එහෙම දුක්ඛාර්ය සත්‍යයට තණ්හා වර්ජිත සියලු ධර්ම ඇතුළත් කරන්නට පුළුවන්කමක් තියෙනවා. තණ්හාව හැරෙනකොට අනිත් සියලු ධර්මයන් දුක්ඛාරය සත්‍යයට ඇතුළත් කරන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට අර ධර්මයේ බෙදා දැක්වීමේදී විවිධ න්‍යායන්ගේ විවිධ ක්‍රමවේදයන්ගෙන් අපිට මේක විවරණය කරන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් ආශ්‍රව හතර පිළිබඳව කතා කරාම ආසවංච පජානාති ආසව සමුදයංච පජානාති ආසව නිරෝධංච පජානාති ආසව නිරෝධගාමිනී පටිපදංච පජානාති වගේ තැනක් අරගෙන බැලුවාම ආශ්‍රව පිළිබඳව දන්නවා. ආශ්‍රව සමුදය පිළිබඳව දන්නවා. ආශ්‍රව නිරෝධය පිළිබඳව දන්නවා. ආශ්‍රව නිරෝධගාමිනී ප්‍රතිපදාව පිළිබඳව දන්නවා. එතකොට මෙන්න මේ සම්මා දිට්ඨියට පැමිණීම පිළිබඳව කතා කරනකොට අපිට සම්මා දිට්ඨි සූත්‍රයේදී දකින්නට පුළුවන් මේ ආශ්‍රව වාරය කියන කේදී ආශ්‍රව දන්නවා ආශ්‍රව සමුදය දන්නවා ආශ්‍රව නිරෝධය දන්නවා ආශ්‍රව නිරෝධගාමිනී ප්‍රතිපදාව දන්නවා කියන තැනින් මේ ආශ්‍රව නිරෝධය තමයි නිවන. ඒ සඳහා තිබෙන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආශ්‍රව මොනවාද? කාමාසෝ, භවසෝ, ditthාසෝ, අවිජ්ජාසෝ කියන මේ ධර්ම තමයි ආශ්‍රව ධර්ම බවට පත් වෙන්නේ. ඒකට මේ ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීම නිවන. ඒ කියන්නේ ඒ නිවන ලැබෙන්නේ සියලු කෙලෙස් ගෙවා දැමීම තුළ නම් අපිට මේ ආශ්‍රවයක් ක්ෂය කිරීම තුළ අපිට පුළුවන්කම තියෙනවා ඒ නිවන සාක්ෂාත් කරන්නට. එතකොට මේ ආශ්‍රව ධර්මයන්ගෙන් ditthාශ්‍රවය කියන එක සෝවාන් මාර්ගයෙන්ම ප්‍රහාණයටපත් වෙනවා. ditthාශ්‍රවය කියන එක. කාමාශ්‍රවය කියන එක සකදාගාමී ඵලයෙන් තුනී භවට පැමිණෙනවා වගේම අනාගාමී මාර්ගයෙන් සම්පූර්ණම ප්‍රහාණය කිරීමට ලක් කරනවා. ඒ වගේම භවආශ්‍රව සහ අවිජ්ජාශ්‍රව කියන ආශ්‍රව ධර්ම දෙක අරිහත් මාර්ගයෙන් පරිපූර්ණ ලෙස ප්‍රහාණයට ලක් කරනවා. ඒ හින්දා ආශ්‍රව ධර්ම හතර දිහා බැලුවහම අපිට දකින්න පුළුවන්කම තියෙනවා අවිජ්ජාශ්‍රවයත් භවශ්‍රවයත් කියන මේ ආශ්‍රව දෙක අරිහත් මාර්ගයේ සිඳෙන තැන දක්වාම ආශ්‍රව හැටියට ක්‍රියාත්මක වන ආකාරය දකින්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ditthi සහගත කෙලෙසයන්ගේ ක්‍රියාකාරීත්වය මුල් අවස්ථාවල ඉඳලම තියෙනවා. ඒ නිසා ditthi සහගත මට්ටම් වලින් ඇති වෙන සියලු කෙලෙස් ධර්ම ඇතුළත් කරන්නට පුළුවන්කම තියෙනවා. ditthාශ්‍රවයට. ඒ වගේම කාමාවචර භූමිය පිළිබඳව තියෙන තැන්වල ඇතිවන සියලු ආශ්‍රව ධර්ම අපිට කෙලෙස් ධර්ම ඇතුළත් කරන්නට පුළුවන්කම තියෙනවා කාමාශ්‍රවය කියන තැනට. ඒ වගේම ඒට ඇතුළත් නොවන අනික් සියලුම දේවල් අවිජ්ජාශ්‍රවයේ තුල ඇතිවන දේවල් සහ භවආශ්‍රවයේ තුල ඇතිවන දේවල් ලෙස සංග්‍රහ කරන්නට පුළුවන්කම තිබෙනවා. මේක තමයි මේ ආශ්‍රව ධර්මයන් පිළිබඳව බෙදා දැක්වීමේදී අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන ක්‍රමයේ බවට පත් වෙන්නේ. ඉතින් මේ ආශ්‍රව ධර්මයන්ගෙන් අපි මූලක් කෙලෙස් හැටියට දක්වා විඥාච භව තණ්හාච කියලා අවිද්‍යාව සහ භව තණ්හාව කියන එක මූලක් කෙලෙසයක් කියලා. සියලු කෙලෙස් වලට මුල් වෙන දෙයක් කියලා. ඇයි ඒව සියලු කෙලෙස් වලට මුල් වෙන්නේ? හැම කෙලෙසයක්ම උපදින්නේ අවිද්‍යාව තියෙන තැනකනේ. යථාභූත ස්වභාවය පිළිබඳව නොදන්නා තැනක තමයි ඕනෑම කෙලෙස් ධර්මයක් උපදින්නේ, හටගන්නේ සහ පවතින්නේ. ඒ නිසා අවිද්‍යාව ඒකට පදනම සකස් කරනවා. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන නිසා විද්‍යාවෙන් සංස්කාරයෝ උපදවනවා. පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර මේ ආදී සංස්කාර උපදවන්නේ අවිද්‍යාව ප්‍රත්‍ය වීම ඇතුලේ. අවිද්‍යාව තමයි ඒකට මූලය බවට පත් වෙන්නේ. අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන තමයි ඒ සංස්කාරයන්ගේ සකස් වීම කියන දේ සිදු කරනු ලබන්නේ. එතකොට මෙන්න මේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන අවිද්‍යාව මුල් කරගෙන සංස්කාරයන්ගේ ඉපදීම සිද්ධ වෙනකොට අවිද්‍යාව මූලික වෙනකොට මේ අවිද්‍යාව මුල් කරගත්ත තව සංකලේශ ධර්ම සමූහයක් තියෙනවා. අනික හැම දෙයකටම කුසලයක් කළත් අකුසලයක් කළත් ඒ හැම තැනකටම ඇත්ත නොදන්නාකම තමයි හේතුව බවට පත් වෙලා තියෙන්නේ. උදාහරණයක් ඇසෙට කෙනෙක් තරහක් ගත්තා. කෙනෙක් ඇලුනත් ඒ හැම දෙයකටම අවිද්‍යාව ඇත්ත නොදන්නාකම හේතුවක් බවට පත් වෙලා තියෙනවා. කුසලයටත් ප්‍රත්‍යභාවයේ සපයනවා නම් එතනින් එහාට කියනම කවරේ අවිද්‍යාව කියන එක. කෙලෙස් 1900ට විතරක් නෙමෙයි. කාමාවචර, රූපාවචර, අරූපාවචර කර්මයන්ටත් අවිද්‍යාව කියන එක ප්‍රත්‍ය බවට පත් වෙනවා. ඒ නිසා තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කියන්නේ අවිද්‍යා ප්‍රත්‍ය සංස්කාර උපදිනවා. මොනවාද සංඛාර? පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනිජ්ජාවි සංස්කාර කියන එක. ඊට පස්සේ භවතණ්හාව කියන තැන ඒහා සමානවම බලවත් ලෙස නියෝජනය වෙන දෙයක් දෙයක් අවිද්‍යාව තියෙන තැනකම තමයි ඒ භව තණ්හාවෙහි හට ගැනීම සහ වැඩි වීම සිද්ධ වෙන්නේ භව තණ්හාව කියලා කියනකොට ඒ භවයන් පිළිබඳව තිබෙන ඇලීම කියන එක ඒක කාම රූප අරූප ආදී වශයෙන් හැම භවයකටම පොදු විමුලක් කෙලෙසයක් බවට පත් වෙනකොට ඒකට දැන් කාමාවචර භූමියේ යෙදෙන විදිහ දිහා බැලුවාම අපිට මේ භවයේහි ස්වභාවය හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා මොනවාද මේ භවය කියලා කියන්නේ අපි හිතෙන් ඇලෙනවා නම් යම් කිසි ධර්මයකට අපි යම් දෙයකට ඇලුම් කරනවා නම් ඒ ඇලුම් කරන දේ අපි හිතෙන් කැමති වෙන දේ අපිට හම්බෙනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පැත්තෙන් අපි කැමති මේ රූපය දකින්න අපි කැමති මෙබඳු ශබ්දයක් අහන්නට මෙබඳු ගඳ සුවඳක් විඳින්නට තමයි කැමති. මෙබඳු රසයකටයි මම කැමති. මෙබඳු මෙබඳු ස්පර්ශයකටයි කැමති. මෙන්න මේ ආකාරයෙන් අපිට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් පිළිබඳව සිතේ ඇතිවන යම් බඳු ආකාරයක කැමැත්තක් තියෙනවා නම් ඒ බඳු ආකාරයේහි කැමැත්තට මුල් වෙන්නේ මොකද්ද? ඒ බඳු ආකාරයේ කැමැත්තට මුල් වෙන්නේ කාමාශ්‍රවය කියන එක. එතකොට කාමාශ්‍රවය කියන තැනකදී අපි මූලක් කෙලෙසයක් හැටියට කතා කරනකොට කාමාශ්‍රව කතා කරන්නේ නැහනේ. අපි කතා කරන්නේ භව සංහා කියන එකනේ. කාම භවයට තියෙන තණ්හාව තමයි එතකොට තියෙන්නේ. ඒ කියන්නේ භවය කියනකොට මේ භවතිති භවෝ කියලා කියන මේ පවත්නා වූ ස්වභාවය. භවයේ ස්කන්ධයන්ගේ පැවැත්ම කියන එක. කාම භූමියේහි මේ ස්කන්ධයන්ගේ පැවැත්ම. ඒකට ඒ තෘෂ්ණාව පතිත කරගන්න ස්කන්ධයන්ගේ පැවැත්ම සකස් කරලා දෙනවා නම් ඒ සෑම තැනකදීම භව තණ්හාව තමයි පවතින්නේ. යම්කිසි කෙනෙක් ඒ කාමය පවතින මට්ටම ඉක්මවා ගිහිල්ලා කාමසහගත සංඥාවන් කාමසහගත චේතනාවන් උපදවන්නේ නැතුව ඊට පස්සේ ඔහු වඩනවා ඊට වඩා වෙනස් මාර්ගයක්. ඔහු යම්කිසි නිමිත්තක් මුල් කරගෙන යම්කිසි නිමිත්තක් ඇසුරු කරමින් ඒ නිමිත්ත අදාළ කරගෙන යා මේ පරිකර්ම කරමින් ඒකාග්‍රතාවය ඇති කරගනිමින් අර කාමයේ ඇසුරවන්නට නොදී යම්කිසි අනෙක් නිමිති මෙනෙහි නොකොට එක නිමිත්තක පමණක් මානසිකාරයේ පවත්තමු. රූපාවචර කර්මයක් වඩනවා. ඒකට එයාට දැන් අර ස්කන්ධ ටික හම්බෙන්නේ හැම වෙලාවකදීම අර එකම නිමිත්තක් පැත්තෙන්. ඒ නිසා ඒබඳු මට්ටමක රූපාවචර භවයක් තමයි යාට පවතින්නේ. ඒ වගේම රූපයේ ඉක්මවා අරූප මට්ටමක සිත පවත්වන කෙනෙකුට අරූප ධර්මයන්ගේ නාම ධර්මයන්ගේ පැවැත්ම කියන තැන තමයි ඔහු රැඳෙන්නේ රූපේ ඉක්මවා ගිහිල්ලා. ඔහුගේ ලෝකය ඇසුරු වෙන්නේ අරූපී මට්ටමක. ඒ කියන්නේ ඔහුගේ භව පැවැත්ම කියන එක අරූපී මට්ටමක තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට භවයේහි සකස් වීම කියන එක අපිට කෙලෙසයක් විදිහට භව තණ්හාව කියන තැන හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. කාම භූමියට අදාළවත්, රූප භූමියට අදාළවත්, අරූප භූමියට අදාළවත්. ඒ සෑම තැනකම යෙදෙන තණ්හාව බවට පත් වෙනකොට භව තණ්හාව කියන එක කාම භූමියේ හේදෙනකොට කාම තණ්හාව වෙලා තියෙනවා. රූප භූමියේ හේදෙනකොට රූප තණ්හාව වෙලා තියෙනවා. අරූප භූමියේ හේදෙනකොට අරූප තණ්හාව වෙලා තියෙනවා. මේ භව තණ්හාව යෙදෙන ආකාරය. අන්න ඒ භව තණ්හාව මුල් කරගෙන තමයි ඒ සියලු කෙලෙස් ධර්ම පවතින්නේ. අවිද්‍යාව භව තණ්හාව උපදවන්නට භවය සකස් කරන්නට උපකාර වෙනවා. අන්න ඒ භවය පිළිබඳ නොදන්නාකම භවයෙහි හට ගැනීම භව නිරෝධය පිළිබඳව ප්‍රතිපදාව පිළිබඳව නොදන්නාකම තමයි අවිද්‍යාව ඒකම තමයි භවය සකස් කරන්නට හේතුව බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයන්ගෙන් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා මේ මූලක් කෙලෙස් ධර්මයන්ගේ හට ගැනීම සහ මූලක් කෙලෙස් ධර්මයන්ගේ වැඩිම පිළිබඳව මේ ආකාරයන්ගෙන් දකින්නට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ මූලක් කෙලෙස්යන්ගෙන් අපි මිදෙන එක තමයි වැදගත් වෙන්නේ. මූලක් කෙලෙසයන් ඉක්මවා යන එක තමයි වැදගත් වෙන්නේ. අවිද්‍යාව, භව සංහාදී මූලක් කෙලෙසයන්ට හසු වෙන්නේ නැති වෙන්නේ. ඒකම තමයි ආශ්‍රවයන්ගෙන් මිදීම බවට පත්වන්නේ. ඉතින් සියලු කෙලෙස් 1500ම එනිසා මේ සතර ආශ්‍රව පිළිබඳව පවත්නා දේ හැටියට අපිට ඇතුළත් කරන්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට අපිට යොමු තිබෙන ගැටලුව පිළිබඳව අපි අවධානය යොමු කළොත් සංඝික දානයක් දෙන විට පුද්ගල භාවයෙන් තොරව අනුග්‍රාහකයෙකු හෝ ප්‍රතිග්‍රාහකයෙකු නොමැති පොදු නාම රූප ක්‍රියාවක් යයි දැන ගැනීම කුසලයක් වේද කියලා අහලා තියෙනවා. සංගීත දානයක් දෙනකොට එතන විපස්සනා වශයෙන් මානසිකාර්යය පවත්නවා කියන එක ඇතුලේ අර ලෞකික කුසලය කියන එක යම්කිසි ආකාරයකට ශූන්‍ය භවත්වපත් වෙනවා. දැන් කර්ම කලු කර්ම තියෙනවා. සුදු කර්ම තියෙනවා. කළු සුදු මිශ්‍ර කර්ම තියෙනවා. කර්ම ක්‍රයගාමී කර්ම තියෙනවා. එතකොට යම් කිසි විදිහකින් ලෝකෝත්තර මාර්ගයේ උපදවනවා නම් ඒ සෑම අවස්ථාවකදීම කම්මක්ඛයගාමී මාර්ගයක් තමයි ඒ අනුගමනය කරන්නේ. ලෝකෝත්තර මාර්ගයේ ඉපදවීම සඳහා උත්සාහවත් වන බවක් තියෙනවා නම් ඒ හැම තැනකදීමත් උපදින්නේ කර්මක්ෂයගාමී වූ කර්මයක් හැටියට තමයි ඒ ඉබඳු සිත් පහල කිරීම සිද්ධ වෙන්නේ. සා රූපාවචර මට්ටමක හෝ අරූපාවචර මට්ටමකුත් ඉක්මවා ගිහිල්ලා යම් කිසි කෙනෙක් ලෝකෝත්තර භූමියේ උපදවා ගැනීම පිණිස විපස්සනාදී මානසිකාර පවත්නවා නම් එබඳු වේලාවක උපදින සිත් මොනවාද කියලා විමසා බැලුවා බැලුවොත් අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ ඒ මාර්ගයට පෙර උපදින සිත් ඒ සියල්ලක්ම කාමාවචර ඥාන සංප්‍රයුක්ත මහා කුසල් සිත් හැටියට තමයි දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ ඒක කුසලයක් වේද කියලා අහුවාම ඔව් ඒක කුසලයක් තමයි. අකුසලයක් නෙමෙයි. ඒ අවස්ථාවේදී සත්පුද්ගල භාවයේ දුරවන විදිහට යෝනිසෝ මනසිකාරයක් පැවැත්වීම කියන එක කුසලයක්ද කියලා අහුවාම ඕනම අවස්ථාවක යෝනිසෝ මනසිකාරය පැවැත්වීම කියන එක කුසලයක්. හැබැයි අපි තේරුම් ගන්නට ඕනේ මේ කුසලය සිදු වෙනකොට ඒ ඒ කුසලයේ හිතේන වෙනස්කම් සිද්ධ වෙනවා. ඒ ගන්න අරමුණ සහ චෛතසික සංප්‍රයෝගයන් එක්ක ඒ කුසලයේහි දියුණුව කියන එක කුසලයේහි ස්වභාවය කියන එක වෙනස් බවට ලක් වෙනවා. කාමාවචර කර්මයක කුසලයක විපාක ශක්තිය තීරණය වෙන්නේ ඒක රැස් වෙන ස්වභාවය අනුව. දැන් විදර්ශනා වශයෙන් වඩන එබඳු සිතක ප්‍රතිසන්දි විපාක ගෙනල්ලා දෙන්නට තරම් කාමාවචර කුසලය ප්‍රබලව වැඩෙන තැනක් නෙමෙයි විදර්ශනා කුසලය කියන එක. සංගික දානයක් දෙනවා කියන තැනකදී පහළ වෙන්නේ කාමාවචර ඥාන සංප්‍රයුක්ත කුසලයක් වෙන්නට පුළුවන්කම තියෙනවා. දානයක් දෙන වෙලාවකදී ඒක ඥාන විප්‍රයුක්ත කුසලයක් වෙන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි මෙතනදී ප්‍රශ්නේ තියෙන්නේ විදර්ශනා වැඩිම කියන එක. විදර්ශනා වඩනකොට ඇති වෙන්නේ කාමාවචර කුසලයක් ඥාන සංප්‍රයුක්ත කුසලයක්මයි. හැබැයි එතනදී අර දන් දීම කියන එක මුල් කරගෙන බිහි වෙන සාමාන්‍ය සිතක ඥාන සංප්‍රයුක්තෝ විප්‍රයුක්තෝ සාමාන්‍ය මට්ටම කියදෙන කාමාවචර කුසලයට වඩා වෙනස් ස්වභාවයක් තමයි මේ සිතේ ගන්න. එතකොට ඒ සිතෙන් වෙන්නේ අර ප්‍රතිසන්දි විපාක ගෙනල්ලා දෙන්න පුළුවන් තරම් කර්ම සකස් වීමක් නෙමෙයි. ඒ සිතේදී ඇති වෙන්නේ අර කර්ම බීජ ක්ෂය කරන්න පුළුවන් තැනකට Tamange හිත පත් කරන්නට අවශ්‍ය වෙන විදිහට පුහුණුවක් තමයි ඒ තුළ සිද්ධ වෙන්නේ. ඒක එක පැත්තකින් ගත්තොත් මෙහෙම කියන්නට පුළුවන්කම තියෙනවා. ලෞකික කුසලයේහි ප්‍රතිඵල ලබා දීමට ඒක මේ හානි පමුණවන දෙයක් හැටියට පෙන්වන්නට පුළුවන්. ඒකෙන් කියන්නේ ඒක නරකයි කියලා. ඊට වඩා මහා ප්‍රණීතතර දෙයකට හේතු වෙන දෙයක් තමයි ඒ. ඒ මහා ප්‍රණීතතර දෙයකට හේතු වෙන දෙයක් වුණාට ඒ වෙලාවේදී අර දන් දීම කියන කුසලය කියන එකට හානි පැමිණවීම ඒ තුලින් සිද්ධ සිද්ධ වෙනවා. දන් දීම කියන එකට හානි පැමිණවීම කියන එක ඒ තුලින් සිද්ධ වෙනවා. ඒක අපි තේරුම් ගන්නට අවශ්‍යයි. අපි අර උපමාවක් හැටියට කියනකොට කුඹුරක් තියනවා නම් මේ කුඹුරේ අපි ගොයන් හිටවලා ගොයන් හොලා කරලා තියෙනවා. එතකොට මේ කුඹුර වහගෙන වෙනත් හොඳ භෝගයක් හැදෙනවා කියලා හිතන්නකෝ. මේ කුඹුර වහගෙන වෙනත් හොඳ භෝගයක් හැදෙනවා. එතකොට මේ ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් නිකම් මෙතන පොල් ගහක් තියෙනවා පොල් ගහ නිසා අර ගොයන් හරියට හැදෙන්නේ නැහැ කියලා හිතන්නකෝ නිකම් උපමාවකට. එතකොට දැන් පොල් කියන්නේ නරක දෙයක් නෙමෙයි ඒකත් අවශ්‍ය වෙන දෙයක්. හැබැයි අපි බලාපොරොත්තු වෙන්නේ ගොයන් නම් ඒ ගොයන් අස්වැන්න නම් ඒකට අර පොල් ගහ කියන එක බාධාවක්. ඒ නිසා පොල් කියන්නේ නරක දෙයක්ද කියලා ඇහුවොත් නෑ ඒක නරක දෙයක් නෙමෙයි ඒක හොඳ දෙයක්. සාපේක්ෂව ගත්තාම අරකට බාධාවක්. ඒ වගේ සංගික දානයක් තුළ ලෞකික කුසලයක් අපි සිද්ධ වෙන තැනක අපි එතනදි විදර්ශනා වශයෙන් සිත භාවිත කිරීම ඇතුලේ අර ලෞකික කුසලයෙන් ලැබෙන ඒ ප්‍රතිඵලදායක බව ලබන්නට ඒක හානියක් වන්නට පුළුවන්කම තියෙනවා. එතනදී අපි ඒ අරමුණ විදර්ශනාවට භාවිත කිරීම තුළ ඒ වගේම තමයි මේ විදර්ශනාව කියන්නේ නරක දෙයක් ලැබුවොත් නෑ ඒක නරක දෙයක් නෙමෙයි. ඒක ඊටාම හොඳ දෙයක්. ඒක කෙනකෙනා තම තමන්ගේ අපේක්ෂාව අනුව සිද්ධ කරන්නට ඕන දෙයක්. හැබැයි මෙන්න මේ තැන ඔබ ප්‍රවේශම් විය යුතුයි. ඒ තමයි යම් විදිහකට ඔබ භාවනා කරනකොට අර කුසලයක් කරන වෙලාවෙදි විතරක් විදර්ශනාව වඩන්න හිත පෙළඹෙනවා නම් අනෙක් වෙලාවකදී සත්පුද්ගල භාවයෙන් තොර හුදු අනාත්ම ධර්මයක් කියන බව අත්දකින්න ඔබේ හිත යන්නේ නැත්නම් එදිනෙදා අනෙක් කටයුතු වලදී අකුසලයන් සිදුවන පැතිවලදී ඔබට ඒ ඒ පැත්තට සිත් ඉපදෙලා නැත්නම් ඇත්ත යථාර්ථයේ තේරුම් ගන්න පැත්තේ ඔබේ මනස පිහිටා සිටින්නේ නැත්නම් මොකද වෙලා තියෙන්නේ කුසලයට පමණක් හානි පමුණවලා අකුසලයට හානි පැමිණිලා නැහැ ඒක වංචක ධර්මයක් හැටියට තමයි අර විදර්ශනාව කියන එක එතකොට ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ වගේ තැන් වලින් ඔබ පරිස්සම් වෙන්න, ඒ වගේ තැනකටපත් වෙන්නේ නැති වෙන්න. ලෞකික කුසලය ඔබ නිතරම සිහි පැවැත්ම කරනවා, යෝනිසෝ මනසිකාරය කරනවා හැම අවස්ථාවකදීම එහෙනම් ගැටලුවක් නෑ ලෞකික කුසලයේ කළත් හැම අවස්ථාවකදීම ඔබේ සිතේ පැවැත්ම පිළිබඳව විපස්සනා වශයෙන් යෝනිසෝ මනසිකාරය පවත්වන්නට උත්සාහවත් වෙන්න ඒක යහපත් දෙයක් ඒක නරක දෙයක් නෙමෙයි ඒක හොඳ ප්‍රතිඵල ගෙන දෙන දෙයක් බවට පත් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒ විදිහට නාම රූප ක්‍රියාවක්ද කියලා දැනගැනීම කුසලයක්ද කියලා අහනකොට ඒකාන්තයෙන් කුසලයක්. ඒ කුසලය අර සංගික දානයක විපාක ගෙනල්ලා දෙන්න පුළුවන්ද කියලා අහුවොත් එහෙම ඒ කුසලයේ සංගික දානයක විපාක ගෙනල්ලා දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ කුසලය අර කර්මක්ෂය කරන පැත්තට බර වුණ කුසලයක් තමයි හුදු නාම රූප ධර්මයන්ගේ යථා ස්වභාවය පිළිබඳව අවබෝධ කරගන්න උත්සාහවත් වෙන බව තියෙන්නේ. ඒක ලෞකික කුසලයේ කියන එකට හානි පමුණුවල තියෙනවා. විද්‍යාව ඉපද වීමට හේතු වෙනකොට පුඤ්ඤාභි සංස්කාරයට තියෙන හේතුව ටිකෙන් ටික එතනදී ප්‍රහාණයට ලක්වීම තමයි සිද්ධ වෙන්නේ. ඒක වංශක ධර්මයක් හැටියට ක්‍රියාත්මක නොවි ඔබේ ජීවිතයේ හැම මොහොතකම ක්‍රියාත්මක වන දෙයක් හැටියට තබා ගන්න කියන එකයි මෙතනදී මතක් කළේ. එනිසා මූලික අධීරයේදී ඔබ කුසලයන් සිදු කරන වෙලාවේදී ඒ කුසල සහගත අරමුණු විපස්සනා වශයෙන් වඩන්නට යන්නේ නැතුව ඒ තැන්වල කුසල සහගත චේතනාවට සංඝානුස්සතිය ආදී සමත චේතනාවකට මූලිකත්වයේ දෙමින් ඒ කුසල් සිද්ධ කරන්න. ඉන් පසුව ඔබ අනිකුත් සෑම අරමුණු වලම විපස්සනා වශයෙන් යෝනිසෝ මනසිකාරයේ පවත්වන්නට උත්සාහවත් වෙන්න. ඒක ගොඩාක් උපකාර වෙනවා. ඒ සමහර දේවල් යථාර්ථයේ තමයි. හැබැයි යථාර්ථය උනාට අපි මේ දේවල් ඒබඳු සංඥා භාවිත කරන්න යන්නේ මේකය අසුබයි තමයි. මේකය අසාරයි තමයි. මේකය පිළිබඳව අපි මෙනෙහි කරමින් අසුබේ වඩන්න පෙළඹෙනවා. හැබැයි අපි ඉස්සෙල්ලාම ගිහිල්ලා අපි බුද්ධ ආදී ඒ බුද්ධ බුදුරජාණන් වහන්සේ ආදී ඒ රූපයන් අසුබයි අසාරයි කියලා බලන්න යන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඇයි ඒක පිරිසුදුද කියලා අහුවොත් නෑ ඒ නිසා නෙමෙයි අපි ඒ වගේ ගරුත්හානීය දේවල් ගරුත්හානීය තැනක තබනවා. ඒ වගේම අපි දන්නවා දැන් සුතේ සුතමත්තං අහෙන දේ ඇහිීම මාත්‍රයක්ම විතරයි කියලා අපි දන්නවා. හැබැයි ඉස්සෙල්ලම අපි ධර්මය ඇහෙනකොට ඒක දරා ගන්න නැතුව ඒක ඉවත් කරලා දාන්න අපි උත්සාහවත් වෙන්නේ නෑ ඒක හොඳින් දරා ගන්නවා. අන්න ඒ වගේ අපි සමහර දේවල් යථාර්ථය වුණත් අපි දන්නවා කළ යුතු දේ මොකක්ද නොකළ යුතු දේ මොකක්ද කියන එක පිළිබඳව මූලික වශයෙන් අපි හඳුනා ගන්නවා. අන්න ඒක ඊටාම වැදගත් වෙනවා. ඔබ තේරුම් ගැනීම ඔබ භාවනා කරනකොට අන්න ඒ කාරණාව මත පිහිටා ඒ භාවනාව කියන දේ දියුණු කරන්නට ඔබ උත්සාහවත් වන්න ඒක ගොඩාක් ඔබට ಉಪකාරී වෙයි. ඒ වගේම ඒ ප්‍රශ්නයටම අනුගතව ප්‍රශ්න දෙකක් තව යොමු වෙලා තියෙනවා. එය නැවත ප්‍රත්‍යවේක්ෂා කරන විට කුසලයේ වැඩි වේද කියලා. දන් දීපු කුසලය ඒක ප්‍රත්‍යවේක්ෂා කරනකොට මේ මහා සංඝයාගේ ගුණ සිතමින් ඒ කුසලයේ වැඩි වෙනවා. පසු ඒ අවස්ථාවම මෙනෙහි කරමින් විපස්සනාවට ලක් කළොත් එහෙම දැන් විපස්සනා භාවනා කරන වෙලාවකදී ඔබට දානය සිහි වෙනවා. ඒ වෙලාවට මොකද්ද කරන්න ඕනේ? ඒ වෙලාවට අර දානය ගැන හිතී තින්න අවශ්‍ය නැහැ. ඒ අරමුණ විදර්ශනා වශයෙන් දකින්න. මොකද ඒ වෙලාවේ ඔබ බලාපොරොත්තු වෙන භෝගය තමයි විපස්සනා. ඒ වෙලාවේදී අර ලෞකික කුසලයේ බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා ඒ වෙලාව විපස්සනා වශයෙන් දකින්න. නමුත් ඔබ පසු අවස්ථාවකදී සංඝානුස්සතිය ආදී වඩමින් ලෞකික කුසලය ගැන තහවුරු කරගන්න වෙලාවක් වෙන්න පුළුවන්. ඒ වෙලාවට විපස්සනා වශයෙන් නොදක ලෞකික කුසලයේ සඳහා හිත යොමු කරන්න. හිත ඔබ යොමු කරන විදිහ පිළිබඳව කතාවක් මිසක මේ වෙනත් දෙයක් එහෙම නෙමෙයි. ඊට පස්සේ එසේ නොවේ නම් සත්පුද්ගල භාවයෙන් දානය පූජා කිරීම තුළ පුණ්‍යාභි සංස්කාර කුසලය අඩු වේද? නෑ පුණ්‍යාදි සංස්කාරය කියන එක තියෙන්නෙම අවිද්‍යාව පත්‍ය සංඛාරා විදිහට අවිද්‍යාව ප්‍රත්‍යයෙන් තමයි පුණ්‍යාදි සංස්කාරය යෙදෙන්නෙම අවිද්‍යාව සංප්‍රයුක්ත වෙන්නේ නැහැ ඒ නිසා ඒක එතන අවිද්‍යාව කියන එක යෙදිලා තියෙන්නේ නැහැ ඒ කියන්නේ ඒකත් එක්ක එකට උපදින දෙයක් නෙමෙයි අවිද්‍යාව කියන එක ඒ අවිද්‍යාව කියන එක එකට යෙදෙන දෙයක් නොවන නිසා ඒකෙන් කෙලසීමකට ලක් වෙන්නේ නැහැ පසු අවස්ථාවලදී ඒක සත්පුද්ගල භාවයෙන් ඇසුරු කරමින් ඒ කුසලය කෙලසෙන්න පුළුවන්. හැබැයි කුසලය කියන දේ පිරිසුදුයි. ඒ නිසා කුසල් ආදී ධර්ම හඳුන්වන විශේෂ වචනයකින් අසංකලිට සංකලේශික ධර්ම කියලා. ඒක ඇතුලේ කෙලුතු නැහැ අසංකලිටයි. හැබැයි පස්සේ කෙලසුන්ගෙන් ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා. අර කුසලය කරන මොහොතේදී ඒ කුසල් සිත දානේ දෙනවා කියන සිත ඒක කුසල් සිතක් කෙලුතු නැහැ. හැබැයි පස්සේ කුසල අකුසලයෙන් අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අන්න ඒ නිසා සංකේලිට සංකේලේශික ධර්ම තමයි කුසල් කියලා කියන්නේ. ඒ කර්මය දුර්වල වෙන්නේ නැහැ. අර සාමාන්‍ය සංකේලේශික භාවය නිසා කර්මය දුර්වල වෙනවා කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ. නෑ සංඝයා උදෙසා දන් දෙනවා කියන එක සංඝානුස්සතිය වඩමින් තවදුරටත් ඒක පුරුදු කරමින් ආශේවනය කරමින් ඒ දේ සිද්ධ කරනකොට තමන්ගේ මනසින් ඒ නැවත නැවත මෙනෙහි කරනකොට ඒ කර්මය තවදුරටත් ඊටාම බලවත් බලසම්පන්න කර්මයක් බවට පත් කරගන්නට පුළුවන්කම තියෙනවා. අන්නේ බලසම්පන්න කුසලයක් බවට ඒකපත් කර ගැනීම ඇතුලේ කිසිමම වෙනත් දෙයක් නොවේ කුසලයේහි භාවිතය තුළ බලවත් විපාක ලබන්නට පුළුවන්කමක් තියෙනවා. විපස්සනා වශයෙන් වඩන කෙනෙකුට ඒ කර්මක්ෂය කරන පැත්තට හිත වඩන්නට ඒ දේවල්ම අරමුණු කරගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම ඊළඟට ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා විකාර රූප කියන්නේ ලක්කන රූපවලටමද නැතිනම් ඒවා පැහැදිලි කර දෙන්නට කියලා. නෑ ලක්කන රූප කියලා කියන්නේ ඉපදුණු රූපවල विद्यमान වන ලක්ෂණ ටිකක්. උපචය සන්තති ජරතා අනිච්චතා කියන මේ රූප ටික ඒවා ලක්ෂණ රූප හැටියට තමයි අපි හඳුනාගන්නේ. උපචය සන්තති ජරතා අනිච්චතා කියන මේ රූප ටික ඒවා ඒ හටගත්තු රූපවල ලක්ෂණමය ස්වභාවයක්. ඒවා ලක්ෂණ රූප හැටියට තමයි අපි හඳුනාගන්නේ. විකාර රූප කියලා කියන්නේ මොනවද? විකාර රූප කියලා කියන්නේ ලහුතා මුදුතා කම්මඤ්ඤතාදී රූප තමයි විකාර රූප කියලා කියන්නේ. එතකොට ලහුතා මුදුතාදී කියන්නේ අර ඒක හටගත්තු රූපවල පවතින ආකාරයක්. ඒ පවතින ආකාරයන්, ඒ පවතින ආකාරයන් නිසා තමයි මේක විකාර කියන නම ඒකට ලැබෙන්නේ. එනිසා විකාර රූප, ලහුතා මුත්තාදී ඒ රූප තමයි විකාර රූප බවට පත් වෙන්නේ. ඒ වගේම ලක්ෂණ රූප බවට පත් වෙන්නේ හටගත් රූපවල විද්‍යමාන වන ලක්ෂණමය ස්වභාවයන්. ඒක හට ගැනීම විද්‍යමානයි. ඒ වගේම සන්තතිය පැවැත්ම විද්‍යමානයි. දිරීම කියන එක විද්‍යමානයි. අනිත්‍යතාවයට පත්වීම කියන එක විද්‍යමානයි. අන්නේ විද්‍යමාන වන ධර්මයන්ගේ ලක්ෂණ ස්වභාවයන් තමයි අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ ලක්ෂණ රූප හැටියට. ඒ නිසා මේ ධර්ම දෙකක් හැටියට අපිට හඳුනා ගැනීම තමයි මෙතනදී වැදගත් වෙන්නේ. ඒ වගේම අපිට ඊළඟට ප්‍රශ්නයක් හැටියට යොමු වෙලා තියෙනවා සංකතයක ඇති දුක්ඛ ලක්ෂණ හතර දුක්ඛ ආර්ය සත්‍ය ලෙස හඳුන්වන්නේ එයින් දුක් 11 හදන නිසාද එසේනම් එයින් දුක් 11 හදන ආකාරය පැහැදිලි කර දෙන්නට කියලා. සංකතයක ස්වභාවය කියන එක දුක්ඛ ආර්ය සත්‍යයේහිලා ඇතුළත් වෙන්නේ මේ සංකතයක ඇති දුක්ඛ ලක්ෂණ හතර කියනකොට සංකත බවම දුක්ඛ ලක්ෂණයක්. සංකත බවම දුක්ඛ ලක්ෂණයක්. එතකොට මේ සංකත බවම දුක්ඛ ලක්ෂණයක් කියලා කියන්නේ අර අනිකු සියලු දුක පදනම් කරගන්නෙත් මේ සංකත බව නිසාම තමයි. හටගත් බව හේතු නිසා හටගත් බව විපරිණාමී ස්වභාවය සංతాප ස්වභාවය පීලන ස්වභාවය කියන මේ දුක්ඛ ලක්ෂණ ටික යම් තැනක विद्यमान නම් ඒ හටගත් ධර්මයෝ හේතු නිසා හේතු නැතිවීමෙන් නැතිවීමට ලක් වෙනවා නම් ඒක නැවත කවදාවත් උපදින්නේ නැත්තම් අන්නේ සංකත බව නොදන්නා තැනක නැතිනම් දුක්ඛාරය සත්‍ය පිරිසිඳ නොදන්නා තැනක තමයි මේසුන්ට ඒ පිළිබඳව දුක් විඳින්න පුළුවන්කම තියෙන්නේ වයසට යෑමේ දුක උදාහරණයක් හැටියට හිතන්නකෝ ජරා දුක කියලා. ඇයි කෙනෙක් ජරා දුක විඳින්නේ? කෙනෙක් ජරා දුක විඳින්නේ අපිට ජරා ධර්මයේ දුකක් වෙන නිසා නෙමෙයි. හටගත්තු ධර්මයෝ වැයවීම දක්වා පරිපාකයට යනවා කියන එක ජරා ධර්මය නම් දුක. ඒ ජරා ධර්මය හැම මොහොතකම හැම ස්කන්ධ ටිකක් පහළ වීමෙදිම विद्यमान වෙනවා. එහෙනම් හැම වෙලාවකදීම දුක් වේදනාව දැනෙන්න ඕනේ. එහෙම හැම වෙලාවකදීම දුක් වේදනාවක් දැනෙන්නේ නෑ. හැම වෙලාවකදීම එහෙම මහා පීඩාවක්, එහෙම මහා දුකක් හැම අවස්ථාවකදීම එහෙම මිනිස්සුන්ට පවතින්නේ නෑ. කොයි වෙලාවකටද දුක් වේදනාවක් පවතින්නේ? අර ඇත්ත නොදන්නාකම නිසා ජරා ධර්මය අවබෝධ කර නොගන්නා නිසා එයා පුද්ගල භවෙන් ඇසුරු කරනකොට ජරා ධර්මය නොදන්නා කම නිසා ජරා ධර්මය නැතිනම් ජරාව ස්වභාව කරගත්ත ධර්ම ටිකක් පුද්ගල භවකින් ඇසුරු කරගත්තාම අන්නේ අවිද්‍යාව නිසා එයාට පේනවා අර සංකත ලක්ෂණය කියන එක දැක්කේ නැහැ. එයා හේතු නිසා හටගත්ත හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා දැක්කේ නැහැ. එයා ඒක පුද්ගලයෙක් විදිහට තේරුම් ගත්තා. අන්න එහෙම තැනක එයාට ජරා දුක කියන එක හම්බෙලා තියෙනවා. පුද්ගලයෙක්ගේ වයසට යනවා. දැන් එකපාරක් පෙනෙන රූපය ඊළඟ පාර පේන්නේ නැත්නම් අපි කොහොමද කියන්නේ කලින් තිබ්බ රූපය තමයි මේ වයසට ගිහිල්ලා තියෙන්නේ කියලා. අලුතෙන් රූපය පෙන්ලා තියෙන. අලුතෙන් ඇස් සමුවට පෙනෙන රූපයක වයසට යෑමේ දුක ගේන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක හැම මොහොතකම අලුතෙන් ඇස් සමුවට එන්නේ. එහෙනම් රූපයේහි ඇත්ත අලුතෙන් අලුතෙන් ඇස් සමුවට පැමිණීම නම් ඒ සංකත බව හේතු සහිත බව සහ හේතු නැති වෙනකොට නැති වෙන බව නොදන්නාම නිසා තමයි මිනිස්සු ඒ තැනක දුක උපද්දගෙන තියෙන්නේ. ඒ නිසා දුක්ඛාරය සත්‍ය නැමැති ධර්මය අවබෝධ නොකිරීම කියන දේ නිසා එය පිරිසිඳ නොදැකීම නිසා තමයි මිනිස්සු දුක් විඳින්නේ. ඒ පිරිසිඳ ඇත්ත ඇටයට නොදන්නාකම නිසා තමයි ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කැමැති දේ නොලැබීම අකමැති දේෙන් අකමැති දේ ලැබීම කැමැති දේ නොලැබීම කැමැතිසේ කැමැති පරිදි දේවල් සිදු නොවීම පංච පාදානස්කන්ධ දුක මේ සියල්ල පදනම් වෙලා තියෙන එකත් එක්ක. එතකොට මෙන්න මේ ආකාරයෙන් දුකේ පැවැත්ම කියන එක දුකේ පැමිණීම කියන එක අපිට හඳුනා ගන්නට තියෙන කොතනින්ද මේ සංකතාවේ ධර්මයන් පිළිබඳව ඇත්ත නොදන්නාකම කියන තැනක තමයි මේ දුකේ පැවැත්ම දුකේ පැමිණීම කියන එක අපිට හඳුනා ගන්නට සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට යොමු වෙලා තිබෙන ප්‍රශ්නේ දිහා අපි අවධානය යොමු කළොත් ධම්මාරම්මන රූපයක්ද නාමයක්ද යන්න පිළිබඳව කරුණාවෙන් පැහැදිලි කර දෙන්නට කියලා ඉල්ලලා තියෙනවා. ධම්මාරම්මන කියනකොට අපි ධම්මා රම්මන කියලා කියන්නේ මනෝපටිච්ච ධම්මේච උපජ්ජති මනෝවිඥානං කියනකොට ධම්මා රම්මන කියන දේ පිළිබඳව ධම්මේච කියන තැනින් කතා කරන්නේ ධම්මා රම්මන කියන එක. ධම්මා රම්මන කියනකොට මෙතන නාම ධර්මයක් තමයි අපි අදහස් කරන්නේ. හැබැයි ධම්මා යතනය කියලා කියනකොට මේ ධම්මා යතනය කියන තැනින් ධම්මා යතනය පරියාපන්නව රූපය පවතින්නට පුළුවන්කම තියෙනවා. ධම්මා යතන පරියාපන්න වුණ රූප කියලා අපි හඳුන්වන්නේ ඒ දේවල්. මනසින්ම යම්කිසි රූපයක් ගත්තාම අරමුණු කරනවා. අපි හිතින්ම යම්කිසි රූපයක් අරමුණු කරනවා. ඒක රූපාරම්මණයක් තමයි. හැබැයි ඒ රූපාරම්මණය ධම්මායතනය පරියාපන්න වුණ දෙයක්. යම්කිසි වේදනාවක් හරි යම්කිසි සංඥාවක් හරි යම්කිසි ස්වභාවයක් පිළිබඳව අරමුණු කරනකොට ඒක ඒ ධර්මාරම්මණයක් කියන තැනින්ම හඳුන්වනවා. ඉතින් ධම්මාරම්මන කියලා කියනකොට අර මනස උපදින්නට හේතු අරමුණ තමයි අරමුණක් හැටියට ධම්මාරම්මන කියලා කතා කරන්නේ. ඒ ධම්මාරම්මන කියන එක අර රූපාරම්මන, සද්ධාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන කියන ආරම්මන බෙහෙදයන්ගෙන් පොට්ටබ්බාරම්මන කියන එකෙන් වෙන්ව තමයි ධම්මාරම්මන කියන එක පවතින්නේ ආරම්මන විදිහට ගත්තාම. අපි දැකපු රූපයක් පිළිබඳව දැන් මෙනෙහි කරනවා. ඒ දැකපු රූපය පිළිබඳව කරන මෙනෙහි කිරීම ධම්මායතනය පරියාපන්න වුණත් ඒක රූපාරම්මණයක් ඇටියට තමයි කතා කරන්නේ. ශබ්දයක් පිළිබඳව අපි දැන් අරමුණු කරනවා. ඒක ධම්මායතනය පරියාපන්න වුණත් ඒක ශබ්දය අරමුණක් හැටියට තමයි අපි ග්‍රහණය කරගන්න. නැතිනම් දකින්න එක ධම්මායතන පරියාපන්න වන શબ્දයක්. දැන් මේ මොහොතේ ඇත්තේ නෑ මේ මොහොත හැන දෙයක් නෙමෙයි. අපි අතීතයේ අහපු શબ્දයක් පිළිබඳව දැන් සිහි කරගන්නවා. ඒකට ඒක શબ્දේ අරමුණු කිරීමක් නේ. શબ્දයක් නිතන අරමුණ බවට පත් වෙලා තියෙන එක සද්දාරම්මන කියලා කියන්නේ. හැබැයි ඒක ධම්මායතනයේ පරියාපන්න වන දෙයක්. ආයතනයේ විදිහට ගත්තාම. ඒකට අරමුණක් හැටියට ධර්ම පිළිබඳව ගත්තාම ඒකෙදි අර නාම ධර්ම මුල් කරගෙන තමයි ධම්මාරම්මන පිළිබඳව හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒකෙදි ආයතනය සහ අරමුණ කියන තැන වෙන් කර ගැනීම ඊටාම වැදගත් වෙනවා. ආයතනය සහ අරමුණ කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව මෙතනදී අපි වෙන් වශයෙන් අරගෙන තේරුම් ගැනීම තමයි වැදගත් බවට පත් වෙන්නේ. ඒ වගේම මනසින් කර්මපත සිදු කළ හැකිද කියලා පැහැදිලි කර දෙන්නට කියලා. ඔව් මනසින් කර්මපත සකස් කරන්නට පුළුවන්කම තියෙනවා. අවිජ්ජා ව්‍යාපාද කියන මේ ධර්ම දෙකම ඇති වෙන්නේ මේ මිච්ඡාදිට්ඨිය කියන එක. අවිද්‍යාව ව්‍යාපාද මිච්ඡාදිට්ඨිය කියන මේ කර්මපත විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන දේවල්. ඒ කියන්නේ දැන් අවිජ්ජාචේව ව්‍යාපාදෝ මිච්ඡාදිට්ඨික මානසෝ කියලා දක්වන්නේ ඒක අවිද්‍යාව ව්‍යාපාදය මිච්ඡාදිට්ඨිය කියන මේ ධර්ම. මනසින් සකස් කරන කර්මපත මේ විදිහටයි අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන. අවිද්‍යාව කියලා කියන්නේ විෂම ලෝභය කියන එක. ඒක සාමාන්‍යයෙන් පවතින ස්වභාවයේ ඉක්මවා ගිහිල්ලා විෂමව බොහොම තද බල ලෙස පවත්නා තණ්හාව. තද බල ලෙස පවත්නා ලෝභය තමයි එතනදී අවිද්‍යාව කියලා කියන්නේ. ව්‍යාපාදේ කියලා කියන්නේ මොකක්ද? දැඩි ලෙස සිතින් ග්‍රහණය කරගත්ත තරහව තමයි එතනදී ව්‍යාපාදේ බවට පත් වෙන්නේ. ඒවා විපාක ගෙනල්ලා දෙන්න පුළුවන් කර්මපත මට්ටමට සකස් වෙන දේවල්. මිච්ඡාදිත්‍යයත් ඒ විදිහටම තමයි. මිච්ඡාදිත්‍යයත් ඒ විදිහටම බරපතල කර්මපත සකස් කිරීමක් විදිහට, මානසික කර්මපත සකස් කිරීමක් විදිහට හඳුනා ගන්නට පුළුවන්. දස කර්මපතවල තුනක් තියෙන්නේ. මේ මානසික කෙරෙන කර්මපත. අවිද්‍යාව, ව්‍යාපාදේ සහ මිච්ඡාදිත්‍ය කියන මේ ධර්ම තුනම මානසික සිදුවන කර්මපත හැටියටයි ධර්මයේ තුල පැහැදිලි කරලා තියෙන්නේ. ඒ නිසා ඒවා වෙන කායිකව හෝ වාචසිකව සිදු කරන ඒවට ඇතුළත් නොවි ඍජුව මේ ධර්මයන්ගේ පැවැත්ම කියන එක මානසික ක්‍රියාකාරකම් හැටියටම යෙදෙන බව අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා කර්මපත සකස් වීමේදී ඒ මානසික කර්මපත හැටියටයි අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ වගේම ප්‍රතිසන්දිය ගෙන දෙන කර්මයේහි විපාක ලෙස උපදින භවය සහ උපදින මෞකුස තීරණය කරනු ලබයිද යන්න පැහැදිලි කර දෙන්නට කියලා ප්‍රතිසන්දිය ගෙන දෙන කර්මයේ විපාක ලෙස උපදින භවය ප්‍රතිසන්දිය ගෙන දෙන කර්මයේ විපාක ලෙස උපදින භවය කියන එක මෞකුස තීරණය කරනවා කියන එක මේ සිද්ධවන්නට පුළුවන් ඒක වෙන්නේ හැබැයි අර ඒ අවසාන මොහොතේ උපදින කර්ම නිමිති ගති නිමිති වලට අනුරූපීව අරමුණු වෙන මෞකුසක ප්‍රතිසන්දි වශයෙන් දැස ගැනීම කියන තැනින් තමයි ඒක සිද්ධ වෙන්නේ අර කර්මයට හෝ ගතියට හෝ විපාක දෙන්න පුළුවන් තනක් අරමුණු වීම කර්මානුරූපීව අරමුණු වීම තමයි මේ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ. එතකොට ඒක ඒ භවයට අනුරූපීව තමයි ඒක තීරණය වෙන්නේ. කාම භවය නම් තමයි මේ කතාවේ දෙන්නේ. එතකොට මනුස්ස ලෝකෙදී හරි එහෙමත් නැතිනම් තිරස්චිලි සංගත තිරස්චානගත වගේ ආත්ම භාවයක වගේ තැනක යෙදෙනකොට ඒ තැන අරමුණු වීම වෙන්න පුළුවන්කම තියෙනවා අර කර්මයට හෝ ගති නිමිත්තට අනුරූපීව ඒ බඳු ප්‍රතිසන්දිය ගන්නට සුදුසු තැන කර්මණවන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ කර්මයෙහි ඇති බව, ඒ කියන්නේ ඒකට අපි කියන්නේ කර්ම භවය කියලා. කර්මයෙහි විපාක ලෙස උපදින භවය නෙමෙයි. කර්ම භවයට අනුරූපීව ප්‍රතිසන්දිය ගන්න තැන. උත්පත්ති භවය කියන එක තීරණය කරන්නට පුළුවන්කම තියෙනවා. කර්ම භවයට අනුරූපීව උත්පත්ති භවය කියන එක තීරණය කරන්න පුළුවන්කම තියෙනවා. උත්පත්ති භවය තීරණය කිරීම කියන තැනකදී හේමව කුසක් කර්මණු වීමෙහි හැකියාව තියෙනවා. ඒ වගේම කර්මවාදී කර්මවාදියා කියන්නේ කවුද? ක්‍රියාවාදියා කියන්නේ කවුද? අක්‍රියවාදියා කියන්නේ කවුද කියලා පැහැදිලි කර දෙන්නට කියලා ඉල්ලනවා. කර්මවාදී කියලා කියන්නේ මේ කර්මයේහි විපාක තියනවා කියලා හිතන කෙනාට කියනවා කර්මවාදී කෙනා කියලා. ක්‍රියාවාදී කියලා කියනවා ක්‍රියාවෙහි විපාක තියනවා කියලා හිතන කෙනා කම්මවාද, කිරියවාද කියලා මේ දෙකම එකට යෙදෙන පද දෙකක්. මේ දෙකේම කියවෙන එක සමාන අදහසක්. කර්ම සහ ක්‍රියාවන්ගේ යෙදෙන විපාක තියෙනවා කියලා කියන්නේ කරන හොඳ හෝ නරක කර්මවල විපාක තිබෙනවා. කර්මවාදී ක්‍රියාවාදී ශාසන කියලා කියන ඒවා. ඒ කියන්නේ ඒගොල්ලෝ කුසල අකුසල පැවැත්ම පිළිගන්නවා. කුසලයට විපාක තියෙනවා, අකුසලයට විපාක තියෙනවා කියලා පිළිගන්නවා. ඒ කුසලයේහි තිබෙන විපාක හෝ අකුසලයේහි තිබෙන විපාක පිළිගන්න නිසා අකුසලයෙන් වෙන්ව කුසල් කරන්නට පෙළඹීම ඔවුන්ගේ තියෙනවා. ඒ කියන්නේ කුසල් කරන්නට පෙළඹීම අකුසලයෙන් වැළැක්වීම කියන දෙයට ඔවුන් තනසාසනා කරනවා. අකිරිය වාදය කියලා කියන්නේ ඒ එහු කර්ම ක්‍රියාවාදය පිළිගන්නේ නැහැ. ඔහු හොඳ දෙයට හොඳ විපාක හෝ නරක දෙයට නරක විපාක ලැබීමක් පිළිගන්නේ නැහැ. කම්මස්සගත සම්මාදිට්ඨිය නැති පුද්ගලයෙකුට තමයි අකිරියවාදියා කියලා කියන්නේ. ගොඩක් වෙලාවට නාස්තික දෘෂ්ටියට අනුගත වූ හැම දෙයක්ම අකිරියවාදී ලෙසයි අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. නාස්තික දෘෂ්ටියට අනුගතයි කියලා කියන්නේ මොකක්ද? නාස්තික දෘෂ්ටියට අනුගතයි කියලා කියන්නේ කර්ම ක්‍රියාවල විපාක ලැබෙන්නේ නැහැ. මේ භවයේහි මේ රසායන ක්‍රියාකාරීත්වයන් නිසා පවතින රූපයක් විතරයි මේ තියෙන්නේ. මේක මෙතනින්ම ඉවර වෙලා යනවා. ඊට පස්සේ මේක ආපහු කවදාවත් වෙනමම දෙයක් ඇති කරන දෙයක් බවට පත් වෙන්නේ නැහැ. මේක ආපහු අපිට කොතනකවත් උපදින්නේ නැහැ. මේක මෙතනින්ම පොළොවට පස්සෙලා යනවා. ඒක එතනින් ඉවරයි. කියලා හිතාගෙන ඉන්නවනම් අන්න ඒක අතිරේවාදී පැවැත්මක් ඇතුලේ. තියෙන දෙයක්. එතකොට අපි දන්නවා ಭಾರತೀಯ සමාජය තුළ එදා අකිරියවාදී ක්‍රියාකාරකම් තිබුණා. ඔවුන් සතුන් මැරීම හොඳ කිරීම ආදී දේවල් පිළිගත්තේ නැති අය එදා සමාජෙත් හිටියේ. අද සමාජෙත් බොහෝ භෞතිකවාදය කියන දේ අකිරියවාදයේ පැත්තේ තමයි වැටෙන්නේ. අකිරියවාදීන් කියන්නේ ඔවුන්ට. නිගණ්ඨනාථ පුත්ත ඔහු ප්‍රතිපදාව වර්ධවා ගත්ත කෙනෙක් තමයි. හැබැයි ඔහු ක්‍රියාවාදී කෙනෙක්. ඔහු කර්මයට විපාක දැක්කා. කර්මයේ විපාක තියනවා කියලා ඔහු පිළිගත්තා. ඒ නිසා ඒක හඳුන්වනවා ක්‍රියාවාදී ශාසනයක් කියලා. අන්න ඒ වගේ ක්‍රියාවාදී කර්මවාදී ශාසන බුදු සමය විතරක් නෙමෙයි තව බොහෝ ආගම් තිබුණා කර්මවාදී ක්‍රියාවාදී පින්පව් පිළිගන්න. අකිරේවාදී කියලා කියන්නේ එහෙම පින්පව් පිළිගන්න බවක් ඇත්තේ නැහැ. ඒක සමහර විටක තව කෙනෙකුගේ යෙදවීම තුළ පාලනයකට ලක් කරන්න පුළුවන් දෙයක් තමයි පින්පව්. තව කෙනෙක් ළඟ තියෙන දෙයක්. එහෙම නැත්නම් මරණින් මත්තේ කිසිවක්ම නැහැ. කෙතනින් ඉවරයි සදා කාලික ආත්මයේ දුකට හෝ සැපයට හෝ පත්වීම පිළිබඳව කතා කරන්න පුළුවන්කම තියෙනවා. අකිරියවාදයේහි තව සියුම් ප්‍රභේද වෙන වෙනම කතා කරන්නට පුළුවන්කම තියෙනවා. උපදින්නේ නැහැ කියලා ගත් එකත් සදාකාලික ආත්මය හොඳ හෝ නරක තැනක පවතිනවා කියන එක තුලත් මේ ආදී හැම අවස්ථාවකදීම අකිරියවාදීහි ක්‍රියාකාරකම තමයි අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපි කර්මවාදී ශාසනයක ඉඳලා කර්මක්ෂය කිරීම පිණිස පවතින ශාසනයක් වශයෙන් අපිට කතා කරන්න පුළුවන්කම තියෙන්නේ බුදු සමය පමණයි. ඉතින් ඒ උතුම් ධර්මය ලැබුණු වෙලාවේදී ඔබ අප්‍රමාදී වන්න ඔබට ඇතිවන දහම් ගැටලු පිළිබඳව අපට යොමු කිරීම තුළ ඔබට ඒ සඳහා විසඳුම් ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. එහෙනම් කල්පනා කරගන්න සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරය පවත්වමින් වටිනා කුසලයක් හැමදිනම සිද්ධ කරගන්න තියදුනා. ඒ සියලු කුසල් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල් හේතුපනිශ්‍රයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු කුසල් දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාධනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රයම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න.